යම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි අතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි අතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි 啊， පුළුවන් වහන්සේලා සිල්වතුන්ලා කෙරෙහි ගෞරව පෙරදැරිව නියතුම් බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය දියුණු කරගෙන යනවා නම් එවැනි කෙනාට සුගතියේ සැනසෙල්ලෙන් නිවන දක්වා ගත කරගන්නට පුළුවන්කම තියෙනවා සංසාරය කියන්නේ සැපේරි තැනක් නෙවෙයි මහා දුක් ඇති තැනක් සතර අපාය අප්‍රමාණ දුකින් ජීවල් අතර පීඩා විඳින සතුන් අප්‍රමාණ මේ බව ගමනේ සරිසරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපමණයි කියලා. ප්‍රමාදයෙන් සත්‍යයට සතර පාය තමන්ගේ නිවස වගේ පදිංචි වෙලා බොහෝම සත්‍යයන් දුක් විඳිනා මේ ගමනේදී. ඒ නිසා පින්තුන් කාටද කියන්න පුළුවන් ඔබට මට ඒ ඉරණමට මුහුණ දෙන්න වෙන්නේ කියලා. ඒ සතර අපායන් අත මිදුණු පරම රැකවරණයක් අපි කාටවත් තාමත් ලැබිලා නැහැ. ඒ උතුම් ධර්මයෙන් ලබන්නා වූ අවබෝධ ඥානයෙන් ලැබෙන රැකවරණය තමයි සෝතාපන්න ඵලයේ රැකවරණය. ඒ අමානිමින දොරකඩින් ඇතුළු වෙලා නිවන් මඟ සම්පූර්ණ කරන්නට වෙරදරන ආර්ය මාර්ගයේ ආයසාවකෙක් වන සුවාන් මාර්ග ඵලයටපත් වෙන පින්වතා හැර පින්තුනි ලෝක කිසිම කෙනෙකු නැත සතර අපායෙන් මිදුණු. ඒ නිසා අපි හැමෝම අසරණයි. අපි හැමෝම භයානක අරමුණකට ඉරණමකට මුහුණ දීලා තියෙනවා. ඒ භයානක අරමුණෙන් ඉරණමෙන් බේරන්නට පිහිට පිළිසරණ වෙන්නේ සියල්ල තත්වාකාරයෙන් අවබෝධ කරලා මහා ප්‍රඥාවෙන් මහා කරුණාවෙන් යුතුව අසරණ ලෝක සත්‍යයට සැනසීම පිණිස මේ දේශනා කොට වදාළ ධර්මයේ පිටමයි. පිටුනේ එදා ධම්මදිව එක්තරා තේසක් නැව නැගිලා වෙළඳාමට පිටත් වෙනවා. මේ පිරිස අතර පින් පිරි ඉතිරේ ගිය සසරේ තුන් නැති තරුණියෙකුද වුණා. පිටුනේ නැතිනම් පැඩ රළ පහරින් කුණාටුවේ නැවසුම් විසුම් වෙලා නිදුබත් වුණා. හැමෝම මරණයටපත් වෙද්දී පින්වීති තරුණයාගේ පින නිසා බර කොටේ කෙලිලා ලී කොටේ කෙලිලා ගොඩ බිමට පිනගෙන ගියා. නමුදිය සුප්පාරක කියන පතුන් ගමට මේ තරුණයා ගොඩ ගැස්සේ නමින් බාහියයි බාහිය මෝදෙන් ඈතර වෙලා ජීවිතේ බේරගෙන ගොඩ බිමට එනකොට පින්නතුනි බාහ්‍ය ගැඹුම් සියල්ලම බාහ්‍යට අහිමි වෙලා තිබුණේ නිර්වස්සවයි ඔහුගේ කල්පනා කළා මේ විදිහට නම් මිනිස්සු අතරට යන්නේ දැන් මම අඳුමක් කොහොමද හොයාගන්නේ වටපිට බැලුවා මොදි වෙරළේ වේලාගිනේකෝ ලීපට්ට පතුරු තිබුණා ඒවා වැල් වලින් අමුණලා දර වලින් ඇඳුමක් හදාගත්තා. ඒ අසල දේවල් බිමක තිබිච්ච පාත්‍ර කෑල්ලකුත් පාත්‍ර කබලකුත් අරගෙන අතේ තියාගෙන මේ පතුන් ගමන්ට ගමන් කරනවා ආවාසයාදම් කියලා. පින්තුන් බලන්නට ධර්මයේ නැති සිටේ මායාවක හැටි මෙසේ දරැඳුමක් ඇඳගෙන කබලක් අතින් ගත්ත බාහ්‍ය දෙක මිනිස් පුදුමයෙන් පුදුමයට දැකපු සසරේදී මේට පෙර ආත්ම භාවයකදී කාශ්‍යප බුදු සාසනයේදී භාග්‍ය දාරුචීරිය බොහෝම බුද්ධිමත් කෙනෙක්. බොහෝ වීරවන්ත කෙනෙක්. ඒ භාග්‍ය දාරුචීරියේ කාලේ කාශ්‍යප බුදු සසුනේ පැවිදි වෙනකොට පින්තුනි ඒ බුදු සසුනේ අවසාන පරණල පැතිලා තිබුණේ සාසනික ප්‍රතිපත්ති වශයෙන් විනය ධර්ම වශයෙන් පිළිහිලා යනවා දැකුනේ ස්වාමීන් වහන්සේ ප්‍රදාන හත්මාවක් ස්වාමීන් වහන්සේලා කල්පනා කළා ශාසනය පිරිනමනවා සම්බුදු සසුන පිරිනමනවා බරන් අතුරු දහන් වෙන දැන් ළඟයි ජීවමාන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ පිළිපැදලා ජීවිතය සනස ගන්න අපිට දැන් කාලය ආදී ඒ නිසා අපි වනගත වෙලා ජීවිතයට ඇති ඇල්ම නැති කරගමු නිවනට ඇති ඇල්ම වැඩි කරගමු අපි ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මේ අවසන් මොහොතේ හරිතු කරමු කියලා පිරිනමන් සාවදාල බුදුරජාණන් වහන්සේගේ උතුම් චෛත්‍ය රාජයන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දැක්කා වගේ බොහෝ සදයෙන් වන්දනා කරලා ගෞරවයෙන් අදිස්ථාන කරගෙන ස්වාමීන් වහන්සේතුන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මය අවබෝධ කරනා කියන අදිස්ථානයෙන් වනාන්තරයට ගිහිල්ලා වනගත වෙලා ජීවිතාන්සමත් කරනවා. ඈත තියෙන විරිසිකරයක් දැකලා කටිකා කරනවා නිවන් දකින්නයි ජීවත් වෙන්නයි ආස කරන්න බෑ. නිවනට ආස කරනවා නම් ජීවිතයට ඇති ආසාව දුරු කරගන්න. ධර්මයේ තාමත් පවතිනවා ස්වාක්කාතයි. ධර්මයේ තව ටික කලකින් අතුරු දහන් වෙන කලින් උතුම් භාවනාව වඩන්න අපි අර කනුඳුන දිනාගෙන ඉන්නවක් හැදුවා කනින්ම නැගුණා ඉන්නම පහළ තල්ලු කර ආයෙත් බහින්න කල්පනාවක් නැහැ නිකලස් නොවි කෙලස් ඇති හිතකින් ජීවත් වෙන්නේ කෙලස් ඇති හිතින් මැරෙනවා ඒක සත්‍යයි කෙලස් නැති හිතින් ජීවත් වෙනවා ඒක සත්‍යයි දුක නැති නිසා කෙලස් ඇති හිතින් කොච්චර කල් ජීවත් වුණත් ඒක දුකයි කෙලස් ඇති නිසා කෙලෙස් නැති හිතක් පසාගෙන කඳුමුදුනේ බවුන් වඩත්ති. පළවෙනි දවසේ පළවෙනි ස්වාමීන් වහන්සේ වාග්යවන්ත වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ අයිරිම අවබෝධ කරලා රහතන් වහන්සේ කෙනෙක් කියලා සංසාරේ සියලු දුකින් මිදලා බලාපොරොත්තු ඉෂ්ට කරගෙන යමාන් ගමින් සැනසෙන්න. ඒ උතුම් රහතන් වහන්සේ අහසින් යුතු කුරුදෙන් වැඩම කරලා ඉන්දපාන්ති වන්දලා දානි කොටසකුත් අරගෙන සහෝදර ස්වාමීන් වහන්සේට නක් දෙනවා. ඒ කවුරුවත් පිළිගත්තේ නෑ. අපිම ධර්මය අවබෝධ කරලා දාන වන්දන නිසා අපි මරුණත් කෙනෙක් ගෙනත් දෙන දාන වළඳන්නේ කියන අනිෂ්ඨාන දෙවන දවස් භාවනා කරනවා. දෙවනි ස්වාමීන් වහන්සේ සංයෝජන පහක් දුරු කරගෙන එක භවයන් පමණක් සංසාරික දෙන්න හේතු වෙන න ආගාමි නැවත කාම ලෝකෙට නොයන තත්ත්වයට ඉපදෙමිහිල්ලා අනාගාමි මාර්ගඵලයෙන් නිවන් සුව සාක්ෂාත් කරගෙන ඒ විදිහටම පින්දපාත වැටලා දාන ගියා දුන්නා පිළිගත්තම. ඊතර දවස් පහේම වීර්ය කරලා නිවන් දොරට අභියසට ඇවිල්ලා නුවණ දිනු කරගෙන ආහාර නැති නිසා ජලය නැති නිසා වේරිලා කුසගින්නේ පිපාසයෙන් අපවත් වුණත් පින්විතක මහිමේ පින්නතුනි දෙව්ලොව අපමණ සැප ඇති දිව්‍ය රාජ්‍ය විලා මේ පස් දින ඉපදුණා අනාගාමී බ්‍රහ්ම රාජ්‍යයක් වශයෙන් අනාගාමී ස්වාමීන් වහන්සේ අපවත් වෙලා බඹලව පහළ වුණා සුද්ධාවාසී. රහතන් වහන්සේ පිරිනිවනට වැඩම කළා. මේ ස්වාමීන් වහන්සේලා පස්මන බුද්ධාන්තරයක් දෙවලෝ වාසය කරලා මේ ගෞතම සම්බුදු සසුන ලෝ ජීවමාන කාලෙදී මේ ලෝකෙ පොක්කසාති රජතුමා ලෙස ධම්මමල්ල පුත්තු ස්වාමීන් වහන්සේ ලෙස කුමාර කාශ්‍යප රහතන් වහන්සේ ලෙස සභිය පරිබ්‍රාජකතුමන් ලෙස බාහ්‍ය දාර්ශනිකය ලෙස උපත ලැබුවා. ඒ බාහ්‍ය දාර්ශනිකයයි අදිනු නිසදුතු ගත්තේ. එදා නිවනක් සොයාගිය කෙනාද නිවනින් ඈතට යනවා. නිවන් දකින්න මඟ සලකුණු නැති නිසා සසර මුලා වෙනවා. පින්තුනි අනුකම්පා කරනවානේ සංසාරේ මිතුරු වෙලා සංසාරේ ළඟින් ඉඳගෙන භාවනා කරලා නිවන අවබෝධ කරලා තියෙද්දී තමන්ගේ මිතුරෙකුට මග වැරදෙද්දී නියම මිතුදමක් වශයෙන් නියම කල්යාණ මිත්‍රෙක් වශයෙන් නිවැරදි මඟ පෙන්වනවා ඒකයි සත්පුරුෂකම සත්පුරුෂ ගුණයෙන් පිරෙහි යනාගාමි භක්ම රාජයා වූ පැරණි මිතුරා දිල්ලා මහසේනගෙන මහරණය ආලෝකමත් කරගෙන වන්නේම කියා සිටිනා මාගේ නුඹට හිතුණ දේ වැරදි නුඹ හිතාගත් දේ නුඹට අයිති දෙයක් නෙවෙයි ඔබ රහත් වෙලා නැහැ ඔබ රහත් වෙන මඟට ඇවිල්ලත් නැහැ එන කියනකොට බාහ්‍ය දාරුචීරියහනන්නේ මහා වනයේ බබලවාගෙන ආකාශයේ බබලමින් සිටින ඔබ කවුද බාහ්‍ය මම ඔබේ පෙරණ යාළුවෙක් ඔබට වැරදුණු මඟ ඔබ හදාගන්න ඔබ රහත් වෙලා නැහැ හොඳයි එහෙනම් රත්නරාජේ මම රහත් නොවන බවත් ඔබ දන්නව නම් ඔබ දන්නා නේද නං රහත් වෙන කෙනෙක් රහත් වුණා ලෝකින් නා බව. රහත් වෙන මඟ දන්නාද ඔබ? වාග්යේ දාර්ශීරියට මේ පැරණි මිතුරු බ්‍රහ්ම රාජ්‍ය උත්තර දෙනවා. ඒ බාහ්‍ය නිවන් මඟ විවෘතයි මේ උතුරු දිශාවේ සරත් නුවර දේවරන් මිහිරේ තුන් ලෝකින ඒකාලෝක කරමින් පහළ වී වදාළ ඒ ශාන්තිනායක අනුරුතදායක ආනන්ද බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා වාහිය ඒ බුදුරජාණන් වහන්සේගෙන් තමයි ඔබට නිවන් මඟ හම් වෙන්නේ. ඒ නිසා ප්‍රමාද වෙන්න එපා බුදුරජාණන් වහන්සේ ළඟට යන්න කියලා ආද කරනවා. එක මොහොතක්වත් වාහි දාර්ශනික ප්‍රමාණුනේ නෑ. ලැබුණු සත්කාරවලට වන්දනාවලට ඇලුනේ ඒ ගැන හිතුවේම නෑ ඒ කොහොම එක මොහොතකින් අමතක වෙලා ගියා. අල්ලම දාන කෙලෙස් දක් වගේ ඔක්කොම සංස්කාර ටික බිම දාලා හිතින්ම අමතක කරලා දාලා වාහි දාරුචීලි දුවන්න පටන් ගත්තා. සතුටින් ප්‍රීතියෙන් පිනාගිය හිතේ උතුරු දිශාවට දුවගෙන යනවා බුදුරජාණන් වහන්සේ පින්ඩපාත චර්යාවේ වැඩම කරන නුවර වේතිවල පින්ඩපාත දානය depois que බුදුරජාණන් වහන්සේ වීතියක් නැද්ද? අසුරක්ද කියලා කවුද දන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයේ අනතුරක්ද කියලා. ඒ නිසා ස්වාමීනි මට ඒ නිවන්සුව කැඳා දෙන ධර්මීය කරුණාවෙන් දේශනා කරන තේක්වා කියලා දෙවෙනි වරක් ඉල්ලා සිටියා. දෙවෙනි වරක් බුදුරජාණන් වහන්සේ පමා කළා. තුන්වෙනි වරක් වාහි දාවිචීරු නැවත ආයාචනා කළා. ස්වාමීනි කවුද දන්නේ මගේ ජීවිතයට අනතුරක් වේද කියලා? කවුද දන්නේ වාග්යතුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් වේද කියලා? ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් ඒ අමාදහම් දේශනා කරනසේක්වා කියලා නැවතත් ඉල්ලා සිටියා. බුදුරජාණන් වහන්සේ සුදුසු කල් දැනගත්තා. සුදුසු දේශනාව තීරණය කළා මේ මහා ප්‍රඥාවක් උරුම කරගෙන සසරේ පෙරුම් පුරාගෙන එන මේ පින්යති මේ බාහ්‍ය දාරිචීරිය නම් වහා ධර්මය අවබෝධ කරගන්න දක්ෂේ පාරමෙලි දෙගෙන කරන වීමට පිය කෙනෙකුගෙන් දරු කෙනෙක් ඉල්ලන වීමක් ඉටු කරන කෙනෙක් පිය කෙනෙකු වගේ අමා ශාන්තිය බෙදාගෙන අමාමේනි බුදු පියාණන් වහන්සේ බුදු පිය සෙනියසින් සැනසෙමින් කැමති ශ්‍රාවක දරුවාට ඒ නිමිතේ ධර්මයේ දේශනා කළා. හොඳයි බාහ්‍ය එහෙනම් හොඳින් අසන්න හොඳින් මෙනෙහි කරන්න ඔබට අවබෝධ කරගන්නට කිවේවි. දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති හිතට යමක් සිතුනත් සිතුනා පමණයි. බාහ්‍ය එතකොට ඔබ මෙතනත් නෑ. ඔබ එතනත් නෑ. මෙතනත් එතනත් නැති ඔබ මෙලොවත් නෑ. ඔබ පරලොවත් නෑ. ඔබ යතරත් නෑ. බාහ්‍ය ඔබ නිදහස් කියලා වාග්යතුන් වහන්සේ හිමිතුන් තාමත් කිති ධර්මයක් දේශනා කළා. අමෘත රස වෑහෙන අවබෝධයෙන් පිරී කිය ඒ උතුම් ධර්මයේ කන වැකින මොහොතේම නුවණින් විමසා වහාම අවබෝධ කරගන්න තරම් පිණිතුනි බාහ්‍ය දාර්ශනික පිණිති කෙනෙක් වුණා එක ශනීකදී ඒ සියලු දහම් ඒ ආයරින් අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පිණිති කෙනෙක් කළා සසරින් අත මිදෙන පින මතු කරගත්තනේ ඇසුනත් ඇසුනා පමණයි. පෙනුනත් පෙනුනා පමණයි. දැනුනත් දැනුනා පමණයි. සිතුනත් සිතුනා පමණයි. හොඳට සිහි කරන්නේ තේරුණා පෙනෙන රූපය නැති වෙලා යන දේ නැවත නැවත දකින්න පවත්වන්න බෑ අනිත්‍ය වූ රූපේ අනිත්‍ය වෙලා යනවා. ඇස අනිත්‍යයි අනිත්‍යයෙන් දකින රූපය අනිත්‍යයි ඒ දකින රූපය හඳුනා ගන්නා වූ ඇසේ විඥානය අනිත්‍යයි. ඒ තුන එකතු වීමෙන් නැතිවන ඇසේ ස්පර්ශයත් අනිත්‍යයි. චක්කුම් පටිච්ච රූපේච උප්පංචති චක්කු විඥානං තින්නම් සංයති පස්සු. ඇසයි රූපයයි විඥානයයි එකතු වීමෙන් ස්පර්ශය තියෙනවා ඇසේ. ඒ සියල්ල අනිත්‍යයි ස්පර්ශය අනිත්‍යයි. අනිත්‍ය ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව අනිත්‍යයි. ලස්සන රූපයක් දැක්කම සැප වේදනාවක් ඇති වෙනවද? සැප වේදනාවත් අනිත්‍යයි. අකමැති රූපයක් දැකද්දී ඇති වෙන දුක් වේදනාවක් වේද? දුක් වේදනාවත් අනිත්‍යයි. මදහත් රූපයක් දැකීමේදී මදහත් වේදනාවක් ඇති වේද? වේදනාවත් අනිත්‍යයි. වේදනා පච්චය තණ්හා ඒ රූපය දැකීම නිසා ඇති සැප වේදනාවෙන් තණ්හාව ඇතිවෙනවා නැවත නැවත රූප දකින්න කැමති රූප දකින්න ඇති වූ තණ්හාවෙන් වාසය කරද්දී අකමැති රූපය දකිද්දී තණ්හාව නිසාම කැමති දේ නොලැබෙන නිසා දකින්න ද්වේෂයනවා තරහ ඇති වෙනවා අකමැති රූපයක් කැමති රූපයක් නෙවෙයි මදහත් රූපයක් දකිද්දී නුවණින් විමසන්නේ නෑ මුලා වෙනවා රූපය අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. රූපයෙන් දුක ලැබෙනවා කියලා දකින්නේ නැහැ. රූපය අයිතිනේ අනාත්මයි කියලා දකින්නේ නැති නිසා මුලාවෙනවා රූපේ තෝදුනිතෙන් සංසාර ගමනේ සැරිසරන සත්‍යය හේතුනි ඒ විදිහටයි රූප දකින්නේ ඒත් රාතන් වහන්සේ දැක්කොත් දැක්කා පමණයි දුටු පමණින් නැවතුණා දුටු රූපයේ අවයව අංග ලක්ෂණ අනුව්‍යංජනාශීන් මේ කෙනා කවුද? මෙයා හතුරෙක්ද මිතුරෙක්ද මෙයා ලස්සනද මෙයා අවලස්සනද කියලා උසද මිටිද කළුද සුදුද කියලා බලන්නේ නෑ රූපයක් විතරයි කියලා නවතිනවා ඒ රහත් හිතක ස්වභාවයනේ දේශනා වුනේ ඒ ස්වභාවයම අවබෝධ කරගත්තා ඇසුනත් ඇසුනා පමණයි සබ්දේ කනට ඇසෙන විට විඥානීය උපදිනා සෝත විඥානය කනත් සබ්දයක් ඒ තුනේ එකතුව කනේ ස්පර්ශයයි කනත් සබ්දයක් කනේ විඥානයත් සියල්ල අනිත්‍යයි ඒ අනිත්‍ය සියල්ලගෙන් සකස් වෙන ස්පර්ශය අනිත්‍යයි කන ස්පර්ශ වන යහපත් සබ්දේ සැප වේදනාව ඇති වෙනවා ඒ සැප වේදනාව කැලෙනවා අමීරි ශබ්දයට ගැටෙනවා දුක් වේදනාව ඇති වෙනවා නැදහත් ශබ්දයකදී අරමුණකදී මුලා වෙනවා උපේක්ඛා වේදනාව ඇති වෙනවා මේ සියල්ල අනිත්‍යයි වෙනස් වෙලා යනවා ඒ බව දකිනවා එනි සැපෙන ශබ්දේ කාගේද මිහිරිද අමිහිරිද මට හිතවත් කෙනෙක් අහිතවත් කෙනෙක්ද කතා කළේ ශබ්දේ කාවිද කියලා විමසන්නේ නැතිව ශබ්දයක් පමණයි කියලා නවතිනවා දැනෙන සුවඳ නාසයට නාසයේ විඥාණයෙන් ගාන විඥාණය පහළ වෙනවා ඒ තුනේ එකතුව නාසයේ ස්පර්ශය ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව අනිත්‍යයි වේදනාවෙන් ඇති වෙන සුවඳ විඳීමේ සංනාව ගන්ධ සංනාව අනිත්‍යයි පින්තුනි කැමැති සුවඳ නොලැබී ගඳ ලැබෙද්දී වේදනාව දුකයි දුක් වේදනාවෙන් ගැටීම මදහත් වේදනාවේදී මුලාවීම ඇතිවෙනවා අනිත්‍යයි ගඳ සුවඳ දුකයි අනාත්මයි පවත්වන්න බෑ ස්ථිරනේ ගඳ සුවඳ ස්වභාවය දැනගත්තු තුමා මනසෝනක් දැනෙන පමණින් නවත්තනවා කොහෙන්ද ආවේ කාගෙන්ද ආවේ මොකද්ද ගඳ සුවඳ කියලා විමසන්නේ නේ ගඳ සුවඳ පමණයි ඒන් නවතිනවා දිවට රසයක් දැනෙනකොට ඒ රසය හඳුනා ගන්නට ජීවනා විඥානය පහළ වෙනවා ඒ තුනේ එකතුව දිවේ ස්පර්ශය දිවේ ස්පර්ශයෙන් වේදනාවක් තියෙනවා රස අරමුණක් නම් සැප වේදනාව ඇති වෙනායින් රස සංනාව අමිහිරි දෙයක් නම් දිවෙහි ඇති වුනේ යමිහිරි දේ නිසා දුක් වේදනාවෙන් ගැටී නැති වෙන මිහිරි රසය නොලැබුණ නිසා අමිහිරි දෙයක් ලැබුණ නිසා නැදහත් අරමුණකදී උපේක්ඛා වේදනාවේදී මුලා වෙනවා නියම ස්වභාවයෙන් නැ දකින්නේ නමුත් අවබෝධයෙන් යුතු සිතින් දැන් රසය දැනුණා පමණයි ජීවිතේ පවත්වන්න, කය පවත්වන්න ඒ නිසා හොඳ අරමුණේ සැප වේදනාව අනිත්‍යයි. දුක් අරමුණේ දුක් වේදනාව අනිත්‍යයි. වැඩහත් අරමුණේ වැඩහත් වේදනාව අනිත්‍යයි. සැප අරමුණේ මනෝ තණ්හාව ඇති වෙනා මානසින් ඇති වූ සිතුවිලි පිළිබඳව ධම්ම තණ්හා ඒ නිසාම එවැනි කැමැති සිතුවිලි Tamanට නොලැබෙනකොට අනාපත් අරමුණ වෙනකොට හිතට ද්වේෂය ඇති වෙනා දුකයි නැදනත් අරමුණකදී මුලා වෙනවා. අවබෝධයෙන් යුතු සිතක නම් සිතන දේ සිතන පමණින් නවත්වනවා. තව දුරටත් රාග දේශ මොහ වැඩෙන විදිහට නිත්‍යයි සපයි ආත්මයි මගේ කියලා හිතේට කෙලෙස් ඇති වෙන්නේ නැහැ. නිකෙලෙස් සිතක සැනසෙල්ලයි දේශනාවනේ සිතන සිතනා පමණයි. එන්නතුනේ එතකොට මේ ආයතන ඇතුළෙන්නේ තමන් ඇලිලා නෑ. මගේ කියලා අරගත්තේ නෑ. මම ආයමේ කරලා නෑ. මගේ දෙයක් නෙවෙයි වගේ, මම නෙවෙයි වගේ, මම නෙවෙයි කියලාම නිමාකාරයෙන් අවබෝධ කරගත්තා. ඇසයි කනයි නාසයයි දිවයි ශරීරයයි මනසයි කියන අසුලත ආයතන අධ්‍යාත්මික ආයතනමයි මෙතන කියන්නේ. එහෙනම් මෙතන ඇලිලා නෑ. මෙතන උපාදානය නෑ. මෙතන මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා අරගෙන නෑ. ආයතනක් විතරයි. ඒ නිසා භාග්‍යෝ මෙතනක් නැහැ. මෙතන ආයතන හයට ඉතිරින් ඉන්න රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණ බාහිර ආයතන හය එතන එතනත් ඇලිලා නැහැ. එතනත් අනිත්‍ය දුකනාත්ම වශයෙන් බැහැර කරලා ඒ කිසිවක් මම මගේ මගේ ආත්මය කියලා ග්‍රහණය කළා නෑ උපාදානේ නෑ එතනත් උපාදාන නැති නිසා එතනත් මම නෑ එතනත් නිදහස් මෙතනින් නිදහස්, එතනින් නිදහස්, ආයතනයන්ගෙන් නිදහස්. පංච උපාදානස්කන්ධයන්ගේ උපාදානෙ නැති කරලා පංචස්කන්ධයක් බවට පත් වෙලා මම ආයනිය දුරු කරගෙන, ඇලීම දුරු කරගෙන ස්කන්ධ පහක් පමණයි, රූප ගොඩක් විතරයි. ඒ රූප ගොඩෙන් සංඥාවක් වේදනාවක් ඇති වෙලා ඒ වේදනාව හඳුනා ගැනීම ගොඩක් සංඥා ගොඩක් විතරයි සැප දුක් උපේක්ඛා වේදනා ගොඩ සංඥා ගොඩක් ඒ සංඥාව අන්න පහල කරන චේතනා සංකාර ගොඩක් ඒ චේතනා පහල වන සිත් ගොඩක් රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහයි ආයතන 12යි ධාතු 18යි මේ සියල්ල මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි මම කියලා කෙනෙක් නැහැ කියලා මෙතනත් අවබෝධ වුණා එතනත් මම නැහැ මෙතනත් එතනත් මම නැති තැන මෙලොව මම කියලා කෙනෙක් නැහැ මෙලොව පවත්වන්න පුළුවන් කමක් නැහැ මම ස්කන්ධ පහක් විතරයි මෙලොව මම නැතිනම් ඒ මෙතන නැති කෙනා මෙතනම නැති වුණා එතනට යන්නේ නැහැ කිසි කලෙකත් මෙතනින්ම අවසන් නිසා පිරිනිවන් පානවා පරලොවත් නෑ මෙලෝ නැති රහතන් වහන්සේ පරලොවත් නැහැ වාහිය ඔබ මෙලොවත් නැහැ ඔබ පරලොවත් නැහැ පරලොවත් නැති භව ගමන නිමා කරන ඒ රහතන් වහන්සේගේ උතුම් ජීවිත කරන්න අවශ්‍ය වෙන භාවනා ධර්ම දියුණු කරලා තිබුණා. සංසාරේ පැවිදි වෙලා ඉන්නකොට පාත්‍රයක් සිවුරක් කිසිම කෙනෙකුට පූජා කරලා තිබුණේ නැති නිසා එනි විශ්වභාවය ලබන්න නැති වුණා. සංසාරේ වටගමනින් නිදහස් වෙන්න අරිහත්යෙන් සියලු දුක් නිවන්න තරම් වාග්යවන්ත වුණානේ බුදුරජාණන් වහන්සේ බාහ්‍ය ධාරිචී රහතන් වහන්සේට දේශනා කරන බාහ්‍ය පැවිදි වෙන්නට පාත්‍ර සිවුරු හොයාගෙන ඉන්න කියලා ඒ යන අවසන් ගමනනේ තවත් ඉන්න පුළුවන් ගමනක් නම් නෙවෙයි. තව ටික වෙලාවයි තිබුණේ ජීවිතයේ අවසන් මොහොත අවසාන මොහොතක් කරන්න තරම් බුදුරජාණන් වහන්සේ කාර්මික වුණානේ. ඒ නිසා පින්තුනි ඒ ජීවිතේ ඒ මොහොතේදී පමණක් නෙවෙයි සසර ගමනින් අවසන් පිට වෙන තරමට පිනක් පිරී තිබි තිබුණු බාහ්‍ය දාර්ශීරිය රහතන් වහන්සේ කුණුගොඩවල් අවස්සවස්ස සිවුරු කෑල් රෙදි කෑලි හොය හොය සිවුරක් මහගන්න රෙදි එකතු කරනවා තාතර සොයස යනවා පින්තුනි කරණීය රුධිර විපාකයේ සසර නෝ බඳ බඳ ගුණාපසපස එන කරත්ත රෝධය වගේ බරක් දෙමින් විඩාවක් දෙමින් පීඩාවක් දෙමින් මොනතරම් බලගත් කෙනෙක් වුණත් දුබල කරන තරමට කර්මයේ විපාක දුරුයි කෙලස් නැති කරලා නිවනින් සැනසෙලා සියලු කටයුතු අවසන් කළ ඒ රහතන් වහන්සේ තවත් මොහොතක්වත් හැරෙන්නේ නැතිය අසරදි වෛර බඳගත් යක්ෂණිය බව දෙන්නකට ආවේශ වෙලා දුවගෙන ඇවිල්ලා අන්දකින් වේගින් පපුවට ඇන්නා පපුව සිදුරු වුණා කුණු ගොඩ ළඟ ඇදගෙන වැටුණා සිදුරෙන් ලේ ගලාගෙන කුණු ගොඩ ළඟ ලේ විලක් වුණා නිරුද්ධ කළ හිතක් තණ්හා නැති හිතෙන් උපාදාන නැති හිතෙන් අවබෝධ කළ නිවන් සුවයෙන් සැනසෙමින් නිවනින් පිරිනිවනට පත් වෙලා කෙලස් පරිනිර්වාණය කරලා ස්කන්ධ පරිනිර්වාණය නිමිතෙන් සිද්ධ කරගත් බාහ්‍ය දාවචීරිය මහරහතන් වහන්සේ කුණගොඩක් අද්දරදී පිරිනවන් පාලා දාලා හවස්වරුවේ හිඳ පාත ගමනින් පස්සේ මෙහෙරට වැඩම කරන බුදුරජාණන් වහන්සේ මේ ධාරිචී රහතන් වහන්සේගේ දේහය දැකලා විශ්වන් වහන්සේලා මතල මහණෙනි මේ උත්තර පුරුෂයා මගෙන් ධර්මයන් ගිහිල්ලා මා වෙහෙසටපත් කළේ නැහැ වහාම මේ ධර්මයේ ඒ අයුරින් අවබෝධ කරගෙන රහතන් වහන්සේ කෙනෙක් වෙලා ඒ පිරිනුවන්ට අවසන් මොහොතයි සසරින් අවසන් මොහොත ඒ නිසා මේ උත්තරමයව ආදානය කරන්නට චෛත්‍යාචාර්ය වහන්සේ නමක් ඉදි කරලා පූජා කරන්නට කියලා විහෙරට වැඩම කළ වෙලේ මේ තරම් සුළු මොහොතකදී මහා පාරමියදදී දේශනා කළ ධර්මයක් තරම් කෙටි බණ පද ස්වල්පයක් අහලා මේ බාහිය දාරුචීරි නුවණ අවබෝධ කළ හැටි පුදුමයි නේද කියලා ධම් සභාවේ ඇති වුණු කතා බහට දිවකණින් සවන් යොමු කළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒට පිළිතුරු සපයනුවස් ධර්මාසනාරූඪව බුද්ධාසනාරූඪව මහණෙනි මේ ධර්මයේ සුළුයි කියලා හිතන්න එපා කෙටි කියලා හිතන්න එපා tikai කියලා හිතන්න එපා ධර්මයේ වචනයක් වචනයක් පාසා අමානිවන් රස මුදු ජලයේ බිඳුවක් බිඳුවක් පාසා උණුරස කැටිවන්නා ආසින්න ඒ අමානිවන් රසයෙන් පිරේ ගිය මේ ධර්මයේ සුළුෙන් උනත් බුද්ධිමත් ප්‍රඥාන්ත කෙනා අවබෝධ කරනවා කියන අර්ථයෙන් පින්තුනි ඒ තමා තුකාන්තල උතුම් ධම්මපද ගාථාව දේශනා කළ ධම්මපදයේ සහස්ව වර්ගයේදී සාසම්පිචේ ගාථා අනත්ත පද සංහිතා අර්ථයක් නැති තේරුමක් නැති සංසිඳීමක් ඇති නොවන විස්තර කතා සහිත ගාථා ශ්ලෝක දහසක් අසනවට වඩා ඒකං ගාතං පදං සේයෝ යං සුත්වා උපසම්මති එකමක බුදුබණ පදයක් අහලා හිත සංසිඳනවා නම් අන්න එකමක බුදුබණ පදයේ ගාථා පදේ උතුම් වෙනවා කියලා දේශනා කළා ඒ මොහොතේදී සැක ඇති වුණත් මිසක බවට පත් වුණේ ස්වාමීන් වහන්සේලා ධර්මයේ ගැන මිසක වෙලා අටවිද සැක දුරු කරලා සක්කාය දිට්ඨියෙන් මම මගේ කියන බැඳීම දුරු කරලා සියලුම මිත්‍යා මත දුරු කරගෙන සීලවත දුරු කරගෙන සෝවාන් ඵලයෙන් අමා මහ නිවන සාක්ෂාත් කරන තරම් ඒ දේශනාව සඵල වුණා. එතුණි සුළු ගාතාවක් වුණත් සුළුෙන් දේශනා කළත් ඒ උතුම් ධාරිචීරු රහතන් වහන්සේ වහා අවබෝධ කරගෙන ධර්මයෙන් නිවන සැනසුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ දාරුචීවි රහතන් වහන්සේ මහෝත්තමී මේ සම්බුදු සසුනේ ශ්‍රාවකයන් අතර වහා අවබෝධ කළ විඥා ඇති උතුමන් අතර බාහිය දාරුචීවි රහතන් වහන්සේ අග්‍රයන කෙලෝතුරා බුදුරජාණන් වහන්සේ තනතුරු ප්‍රදානය කළා ඒකත් අග්ගම් වික්කවේ මම ශාවකාණං කිත්තා විඥානං යදිදං වාහියෝ ධාරිචීරියෝ තී වශයෙන් පින්තුනි ධර්මයේ සනසිල්ල එකමනයි අපමණයි අපමණ සනසිල්ලෙත් ධර්මයේ හිතට සමීප කරගෙන ධර්ම ජීවිතයක් ගත කරගන්නට ධර්මයේ පිරි ඉතිරිය ජීවිතේ මහා සනසිල්ලක් තිබෙනවා ධර්මයේ නිස්සනාව ජීවිතේ අපමණ දුකක් තියෙනවා අපි කවුරුත් කැමති දුකින් නිදහස් වෙලා සැප ලබන්න දුකින් නිදහස් වෙලා සැප ලබන්න නම් සැප පිරී ඇති තැනක් ඇත්නම් ඒ ගෞතම බුදු සසුනයි. ඒ සසුනේ තුන් ධර්මයක් ඇත්නම් ඒ ධර්මයෙන් ජීවිත ලං කරගන්නට ධර්මයේ ලං කරගෙන සැදැහැතියන් වෙලා සීලවන්තයන් වෙලා ශ්‍රුතවන්තයන් වෙලා ධර්ම දැනුම දියුණු කරගෙන තව තවත් ඡාගවන්තයන් වෙලා පුළුවන් තරම් අත්හැරලා සංනාවත් කරලා ප්‍රඥාව දියුණු කරගෙන බුදුරජාණන් වහන්සේගේ ශාසන ධර්මයෙන් සැනසීම පිණිසක් කියලා අපි හැමදිනාටම ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්ම අවබෝධ කරගත් ඒ තුන් බාහ්‍ය දාර්ශනිකයේ මහරහතන් වහන්සේට මෙන් මේ තුන් ගෞතම බුදුසසුනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සීල සමාධි ප්‍රඥා නිවන් මඟ දියුණු කරගෙන ඒ අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්නට අනුතුම් ධම්ම දසමට දේශනා පැවැත්වූ දේශිකානන් වහන්සේ හම්බන්තොට උඩමළුල ආරබද්ද වේරගල ආරණ්‍ය සේනාසන වාසී පූජපාල රිදියකම ඉන්දානෝක ස්වාමින් වහන්සේ